සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ ඵල හතරට යනකොට පෘථග්ජනව ඉන්න කාලේ පෘථග්ජන කියන්නේ පල්ලවන්නේ ඉස්සෙල්ලා සංයෝජන 10කින් බැඳිලා ඉන්නවා සංයෝජන කියන්නේ කරා මේ සතරට වැමුණ බැඳි බැමි කෙලෙස් බැමි ওই 10කින් බැඳිලා ඉන්නවා සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ 10 දැන් මේකෙන් සෝතාපන්නකේ தත්තරපත් වුණාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන බෙදෙනවා. ඒතර ඉතුරු සංයෝජන වල. කාමරාග පටික කියන දෙක ඇලීම ගැටීම දෙකයි අයිති. ඒ ඇලීමයි ගැටීමයි කියන දෙකේදී කාමරාග පටික කියන මේ දෙකේ යම්කිසි අපායගාමී කරන මට්ටමේ ශක්තියක් තිබුණා. ඒක විදිහට යනවා. ඉතුරු හරිය ඉතුරු වෙනවා. කාමරාග පටික දෙකේ. අන්න ඒතකොට ඒ දෙක තමයි සකු르දාගාමි ඵලයේ තුනී කරන්නේ. දැන් උදේට එනකොට දැන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන ඒවා සම්පූර්ණ ඉතුරු වෙන්නේ නැහැ සෝවාන් වෙනකොට. ඒවැත් යම් කිසි කොටසක් තියෙනවා දැන් මාන කිව්වා මානින මක්කටෝ අතිමානින කුක්කුටෝ. එහෙම මාන්නයක් තියෙනවා. ඒ කියන්නේ මාන්නේ කියන එකේ ඒ කොටස සතර පාගල කොටසයි තියෙන්නේ. අන්න ඒ කොටස සම්පූර්ණ සෝවාන් ඵලයේදී මාන්නේ ගැලපෙනවා. වෙකමිතයන්. මේ සකු르දාගාමි ඵලයටපත් වෙනකොට සකු르දාගාමි ඵලයේ කාමරාග පටික කියන දෙක තුනී වෙනවා. දැන් ඉත සෝවාන් වෙනකොටම සතර පාගත වෙන්නාම හරිය නැති වෙලා තිබුණා. නමුත් කාම ලෝකයේ උපදින හරිය තිබුණා. මිනිස් සහ මේ මිනිස් ගතිය සහ ඒ වගේම මේ දෙවියන් වෙලා උපදින්න. දෙව් මිනිස් දෙකේ උපදින කාමරාගය තිබුණා. ඒ දෙකේ පටික කොටසකුත් තිබුණා. ඒ දෙක ඉක්මවන්නේ හරියක් නෙමෙයි. ඒ දෙකේ සතර පාටන වැටෙන ඒ දෙකේ විදිහ කාමරාග පටිය දෙක ඉතුරු වුණා. සෝවාන් වෙනකොට. එතකොට එතනින් ගිහිල්ලා අපි යනවා සකුද්දාගාමි කියන දෙන්න. අන්න එතෙන්දී කාමරාග පටිගදී කායි තුනී වෙනවා. ඔව්. ඒ තුනී බවටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අනික් වැය කියන කොටස තුනී වෙලා යනවා. රූපරාග රූපරාග මානුද්දත් අවිද එහෙම තියෙන්නේ නැහැ. ඒකෙත් එක්තරා කොටසක් ටික ටික සේ. ඒක අනුව සේ වෙලා යනවා. සියලු ඉවර වෙන්නේ නැහැ. එහෙමයි. ඒතර අනාගාමි ඵලයටපත් වෙනකොට කාමරාග පටිගදී සාපරින් ඉවරයි. ඒක රූප රාග අරූප රාග මානුද්ද උද්දච්ච අවිද්‍යාව කියන එක. ඒකෙත් කොටස සුනී වේලා ගියා. එතකොට තව ඉතුරු වෙනවා ඒකේ අර අරියත් පදේ ඉතුරු කරන කොටස. අන්නේ කොටස තමයි එතෙන්දී රූප රාග අරූප රාග මානුද්දාච අවිද්‍යාවෙන් කෙලවර කරන්නේ. එතෙන්දී. ඒකවල මානෙ තියෙනවා. ඒකවල මාන තියෙනවා. ඒතර තියෙන්නේ අස්මිමානිය කියන මාත්‍රය. දැන් මානික මාන අදිමාන. එතන තියෙනවා මානෙටම අයිති ඔක්කොම. උච්චමාන, හීනමාන, තේයමාන, හරිතමාන, හීනමාන ආදී වශයෙන්. ඔය නොඑක ආකාරයේ මානිය විග්‍රහ වෙනවා. මේ මානිය තියෙන පාප කර්ම කොටස. පාප මානිය. ඒ වගේම කාම ලෝකේ කාම වස්තුන් කාම වස්තුන් මෙල ගන්න මානියක් තියෙනවා. ඒ තව කොටසක්. රූපාවචර ලෝකේ තියෙන රූපාවචර බ්‍රහ්මයාගේ මානිය. එයාට මම කියන එකයි මගේ කියන එකයි තියෙනවා. හැබැයි අර කාම ලෝකේ තියෙන වගේ දැවෙන එකක් නෙමෙයි. ඒ තරම් දැවෙන්නේ නැහැ. එර උද්දාමයක් තියෙනවා. ලැබිච්ච දේ පිළිබඳව. මට මෙච්චර ඉරිදි බල තියෙනවා. බලන්න මගේ විමානේ කොහොමද කියලා. මගේ ඉරිදි බලය දැක්කද? ඒකේ මානයක් ඇති වෙනවා. ඒ මානෙ වෙලයි. දැන් ලෝකයා ඊ මෙහා මානයක් මේ ඉඩම මගේ. මේක මගේ උප්පිර තියෙනවා. මේ ප්‍රදේශය මගේ. එතකොට මේ ගේ මගේ. උඹලට ඕන හැටි රෝගී ඉඳ දෙන්නේ නැහැ. ওই જાති එකක් තියෙනවා. මගේ தත්තේ ආනන්තරේ මේකයි. ඒක දෙනවාද එහෙම? ඒක නැති කිරුවොත් මට පෙන්සල් දැම තියෙනවා ඔක මරනවා. ඔන්න ඔය જાතියක ඇලෙන ගැටෙන જાතිය මානිය තියෙනවා. මාන අතිමාන ආදී වශයෙන් එතෙන්ද බලපානවා ඒක. ඒක පහක මානෙ. අන්න ඒව තමයි අර මේ මුලදිම ඇති වෙලා යන්නේ මේ නීවරණ ඇති වෙනකොට. ඒතකොට මේ වැද්දේ කොරන් සම්පූර්ණ ඒවට සම්බන්ධයි. ආ පාපගාමී කොරන් හරිය තමයි නීවරණ කියන්නේ. සෝතාපන්න බුද්ධියට නීවරණ ඇති වෙනවා කියෝකයි. එයා නීවරණ පහෙන් මිදෙනවා. ඒ කාමච්ඡන්ද වලින් මිදෙනවා. කාම රාගය ඉදුරුයි. කාම රාගය වෙනයි කාමච්ඡන්දේ වෙනයි. කාමච්ඡන්දේ අපාගත වීමට හේතු වෙන පාප ධර්මයක්. ඒකේ මත් කරනවා. කාම කාම අරමුණක් ඇතුළට ආපුවාම ඒකේ මත් කරලා ඉතින් බුද්ධය ඇත නැත පේන්නේ නැතුව යනවා. හොඳ නරක පේන්නේ නැතුව යනවා. අයිතිකම් කරනවා. දූෂණ කරනවා. මරුණා තමක් නැහැ කියලා දූෂණ කරන පොඩි උන්. දැන් ඒ මොකද? කාම ඡන්දේ බලවත් නිසා. අන්න ඒක තමයි කාම ඡන්ද ගුණවලට වැටෙන්නේ. එතකොට ව්‍යාපාදයේ ගහනවා බනිනවා. ඒ ඉන්නව කින්නේ. ව්‍යාපාදයෙන් ඔව් මැරෙන්න හරි කටයුතු කරනවා. ඔහුගේ විනාශයට කටයුතු කරනවා. ඒ ව්‍යාපාදයේ නිසා. නමුත් ව්‍යාපාදයේ හ කරපු පටිගියක් තියෙනවා. ගැටෙන ගතිය තියෙනවා. සම්දු වෙනවා. හැබැයි ඉන්නේ හරියන්නේ. අන්න ඒ වගේ සාමාන්‍ය මට්ටම. ඒතර මේ මට්ටම තමයි අන් අර කාමරාග පටික කියලා අයින් කරන්නේ අයින් වෙන්නේ. අර ව්‍යාපාද කියන එක අයින් වෙලා ඉවරයි සෝවාන් වෙන්නේ. සමහරවිට දසංගය ධර්ම තව ටිකක් විස්තර කරලා ඔව් දැන් ඒක අරගෙන දැන් සක්කාය දිට්ඨි කියන වදනේදී පෙන්වන්නේ. ඔව්. දැන් සක්කාය දිට්ඨිය নানা ආකාරයේ විග්‍රහ. විවිධ විවිධ සක්කාය දිට්ඨිය කියලා දෙකක් පෙන්වනවා. ඒ කියන්නේ විග්‍රහ කරලා පෙන්නපුවාම දැන් පාලියෙන් කරපු විග්‍රහ. දැන් රූපේ මම වෙමි මම රූපය මේ මමත්වයේ මුල් කරගෙන අදහස්. ඒ කියන්නේ තමා පිළිබඳව කායේ ඔහුගේ මූලික අර්ථය මේකයි. කායේ සත්‍යයන දෘෂ්ටියක් ඇද්ද සක්කාය දෘෂ්ටිය. කාය කියන්නේ මේ සමූහ. ඒවා සත්‍යවත් යහපත් කියලා. යම් කෙනෙක් දෘෂ්ටියකින් බැඳෙනවා. ඔන්න ඕකට කියනවා සක්කාය දෘෂ්ටිය. ඔක තමයි වචනේ තියෙන නිරුක්තිය. පද නිරුක්තිය. පද නිරුක්තියකට එක. ඉතින් ඕකයි. සක්කාය දිට්ඨිය. කිව්වේ ඕකටයි. දැන් ඕක විග්‍රහ කරගෙන යනකොට ඔන්නේ කායේ සත්‍යයේ දෘෂ්ටියේ තියෙන තියෙන නිසා ඕල මේ මම කියන හැඟීම දෘෂ්ටියහක් වෙන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා. ඒක ආත්මයි. ඕන් ওই දෘෂ්ටිය තියෙනවා. ආ ආත්ම දෘෂ්ටිය කිව්වෙත් ඕකයි. ඒ ආත්ම කියන දෘෂ්ටියෙන් බැහැගත්ත කෙනා රූපේ මම වෙයි. තියෙන හැඟීමට බහිනවා. මම රූපේ එතන මා තුල රූපේ ඇත. දැන් ඔහොම වහිනවා එකින් එකට. රූපේ මම වෙමි මම රූපේ වෙමි. ඔය විදිහට වහිනවා. එතකොට මේ දැන් තමා රූප තමා නෑ රූපේ ආත්මය හැටියට ගන්නවා. ආත්මය තුල රූපේ තියෙනවා කියලා ගන්නවා. මේක අර්ථය. එතකොට රූපේහි ආත්මය වෙනවා ආත්මෙහි රූපේ වෙනවා කියලා. එයා වේදනාව ආත්ම වෙනවා. මේ මම කියා ගන්න වේදනාව ආත්ම වෙනවා. වේදනාව තුළ ආත්මය දිනවා. ඔය ආදි වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා 20 ආකාරයකට බෙදලා. එතන මෙන්න මේකට කියනවා විස දිවිත ආකාය දිට්ඨිය. මේ කායේ සත්‍යන දෘෂ්ටිය ඉවත් වුණා නම් මම කියලා අල්ලන්න දෙයක් මේ ලෝකේ නැහැ කියලා දැනගත්තා නම් ඒ බුද්ධයාට මම කියන එක නෑ නෑ එතනින් පස්සේ එතනින්ම විදලා කියන්නේ විස. මොකද මම මම ආත්මය කියලා ගන්නෙත් නෑ. මේ රූපේ ආත්ම කියන්නේ නැහැ, වේදනාව ආත්ම කියන්නේ නැහැ, සංඥාව ආත්ම කියන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා හේතුඵල ධර්ම වශයෙන් හේතුවක් නිසා පහළ වෙන ඵල ධර්මයක් හේතුව බින්දෙන්නට ඵලෙ බින්දෙන්න යනවනම් ඒ ඒක ඇහිපිය ගන්න මොහොතක සිද්ධ වෙනවනම් එහෙම දේවල් වල කොහොමද එකක් පවතින්නේ මේ ඔක්කොම මායා දර්ශන නේද මායා ස්වභාවය නේද කියලා වැටහිච්ච කෙනාට මේ මම කියන කතා කරන සම්මත කතාව පවතිනවා අර දෘෂ්ටිය නැති වෙනවා ඉච්ඡ දේ පවත් ගන්න මම එහෙම ඒ බලපුතුනේ අන්න ඒතොර කියනවා සක්කාය දිට්ඨිය දුරු වුණා. කාය සත්‍යන දෘෂ්ටිය නැහැ. ඔතන. ඒතොර විචිකිච්ඡා. දැන් සක්කාය දිට්ඨිය යම් තැනකද විචිකිච්ඡා හිතන. ඒ විචිකිච්ඡා කියන්නේ සැකය කියයි මේ විග්‍රහ කරන්නේ. දැන් සැකය කියන විචිකිච්ඡා කියන සැකය කිව්වම මේක විග්‍රහ වෙන්නේ නැහැ සම්පූර්ණ. වචනේම නිරුක්තිය ගන්න ඕන. විකෘති වූ කෘත්‍ය ඇත්තේ විචිකිච්ඡායි. ඒ කියන්නේ තමන් කරන කටයුතු මුලා වෙන්න කරන්නේ. ඒවා විකෘති පැත්තට ගිහිල්ලා යොමු වෙලා තියෙනවා. ප්‍රකෘති කටයුත්තකට සම්බන්ධයක් නැහැ. ඒ කටයුතු වැඩක් නැති හිස් දේවල්. විකෘති කටයුතු. අනේ විකෘති කටයුත්තකට කියන කටයුතු කිරීමට හේතු වෙන කාරණේද කියන විදිකිච්ඡා. විකෘති කටයුතු කරන්නා වූ චිත්තේ. චිත්ත ස්වභාවය. අචිත්ත ස්වභාවය. අන්න ඒ ස්වභාවයට කියන විදිකිච්ඡා. ඒතර වැඩක් නැති කටයුතු තේරුමක් නැති කටයුතු වල බහින්නේ හේතුනේ. සීලබ්බත පරාමාස. දැන් ඉතින් උදාහරණයක් විදිකිච්ඡා කියන්නේ. දැන් විදිකිච්ඡාව කියන්නේ අපිට මොකද මෙහෙම දෙයක්? යම් කිසි පුද්ගලයෙක් ආත්ම දෘෂ්ටිය නිසා ඔහු බලාපොරොත්තු ඉන්නවා. මේ මම කියන දෘෂ්ටිය විහිදලා. මම මේ මම මෙබන්දේ විය යුතුයි. කියලා නිගමනය කරගන්නවා. ඊට පස්සේ ඔහු ඉතින් බලාපොරොත්තු නැහැ දැන් මමෙක් මෙබන්දෙක් විය යුතු මමෙක් ගැන බැලුවා මේක ඇත්ත නෙමෙයි විකෘතියක්. විකෘතිය බැලුව කවුරු මේ බන්දෙක් වෙන්නේ? හැමෙක් ඉන්නේ බෑ මේ බන්දෙක් වෙන්නේ. මේ මම කියලා ගන්න හරයක් නැති දෙයක් අල්ලගත්තාම යථාර්ථය නම් මම කියලා ගන්න සාරයක් නැහැ කියන එකයි. එහෙනම් ඒක සාරයක් තියෙනවා කියලා ගත්තා නම් එතනම විකෘතියක්. ඒ විකෘතිය කරන කටයුතු තමයි මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන. මේ මගේ ළමයා. අන්න මේ මගේ ළමයා. මේ මගේ ඉඩම. අන්න ඒ වගේ. ඒ ගන්නේ ඔක්කොම ගන්නේ විචිකිච්ඡාවෙන්. ඒ නිසාම තමයි ලෝක සම්මත හැකේද මුල. මේ මගේ ළමයා. ඉස්කෝලේ ගියා. කවුරුත් තරයි යයිද? පැහැරගෙන යයිද? එහෙනම් අතපය කැඩීද? වරෙන් යහුවේද? මේක දෙන්නේ හේතුඵල දහමකින් ආපු එක ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය ඒ හේතු දහමත් එක්ක හැමදේම පවතිනවා. අන්න ඒකයි. ඒක අල්ලගත්තට අපේ ඉගෙන වැඩක් නැහැ. අල්ලගත්තට වැඩක් නැහැ. යුතුයකම් ටික කරනවා. කරනවා. අන්න ඒකයි කතාව. එතකොට අපි ඉතින් කැඩෙයිද, බිදෙයිද, විනාශ වෙයිද, කඩයිද, බිදෙයිද, විනාශ කරයිද, කැඩියයිද, බිදියයිද, විනාශ වියයිද, හොරු පැහැර ගනීද, මොකක් වෙයිද? ඔය කොහොම ප්‍රශ්න තමයි. ඒක කරනවා. ඔව්. හැබැයි මගේ ඔය සැකකෙන් ටික ඇති වෙන්න හේතු වෙන්නේ. ඔන්න ඔය කියන විචිකිච්ඡා නිසා. විචිකිච්ඡාවේ තියෙන දෙවෙනි ප්‍රතිපලය. ඔය සැක කියන එක. සැක කියන එක තමයි ලක්ෂණය. විචිකිච්ඡා තියෙන එකේ ලක්ෂණය. මග කිය අල්ලගෙන දැන්න කැන්නෝ කැරිච්චා. මොනවා කරන්නේ? විදුන විදින්නේ නැහැ මොනවා කරන්නේ? එදෙන වෙයිද වෙයිද කියන සැකේ නෑ. අන්න ඒකයි. ඒක විචිකිච්ඡාව තිබුණොත් තමයි සැක මතුවේ. මේ විචිකිච්ඡාව කියන ලක්ෂණය තමයි සැක. අන්න සක්කායදී විදිකිච්ඡා කියන සැකයි කියලා ගත්තාම ඔබ තෝරාගන්න බැරුව වැඩි ඉන්නවද? අන්න විකෘති වන්නාව කෘත්‍ය ඇති වෙනවා. ඒ බඳු වන්නාව චිත්ත ස්වභාවයක් හද ගන්නවා. කොමකින්ද විකෘති වෙන්නේ? ප්‍රകൃතිය නම් අසාරයි. සාරදයක් නැහැ. ඒක ප්‍රകൃතිය. විකෘතිය මොකද? සාරය කියන දෘෂ්ටිය. අන්න විපරීත දෘෂ්ටිය. අන්න විපරීත දෘෂ්ටිය කරන්නා වූ කටයුත්තක හිතක් ඇති. විදිකිච්ඡා ඇතර නැගෙනවා. විපරීත දෘෂ්ටිය නැති වෙලා යනවා සෝවාන් ඵලයටපත් වෙනකොට. කල අනිච්ච බව තේරෙනවා මේක මම මගේ කියලා අල්ලන්නේ. අල්ලගන්නේ නැහැ. මම කියලා දුක් පවතින්නේ නැහැ. ඒක හේතු බල දහමන්නේ. ඒකයි ඒකයි ඒකත් දකින්න. ඒකත් හේතු බල දහම. ඔව්. එතකොට සීලපද පරාමාස කියන්නේ. දැන් මමෙක් හදාගත්ත ලෝකයා තමයි මම නිදෙට හදන්නේ. මම සුද්ධ වෙන්න ඕනේ. කොහොමද මම සුඛෝභෝගී වෙන්න ඕනේ. මම අසහනියෙන් මිදෙන්න ඕනේ. එයාගේ මම ඉවර කරගන්න බලාපොරොත්තු වෙන්නේ අසහනියෙන් මිදලා ඉන්න දැනක් වෙනවා. මේක තමයි අනික් කෙනාගේ දැන. ඉන්න මොනවද කරන් තියෙන්නේ උරුතලා කියන එක. මොනවා හරි කමනේ උරුතලා කරලා බෑන්නේ. කැළඹිලා ඉන්න දැන. උරුතවලින් නිවන් දකින්න බෑ. උරුතවලින් කරන්නේ කොහේ හරි ඉන්න දැනක් හදා ගන්න. දැන් තමයි සීල් රකින්නවා කියන වදන සමාදන් කරන්නේ ඒ කියන්නේ පින් සීල් සමාදන් වෙලා කරන්නේ පින් කළා දෙවිලෝට යන මගම දැන් දෙවිලෝට ඉනිමකක් කියන්නේ කිව්වේ. ඔව්. නිවන් මග හැටියෙන්නේ මේක. අද අද කියලා සමාදන් වෙන එක දෙවිලෝට ඉනිමකක්. එහෙමයි වෙන්නේ. නිවන් මාර්ග කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ කියන්නේ සංවරක් තියෙන සීලම් කියන එකයි. එතන කියන්නේ. ඒක සමාදානයේ වතක්. එහෙනම් දැන් වත වතකින් නිවන් දකින්නවා නම්. එහෙම එකක් ලෝකේ නැහැ. වතක් තියෙන්නේ පැවැත්ම එක. පැවැත්ම බලාපොරොත්තු වෙන්නේ මම ඒක හදාගෙන. මමයි යන්නක දෙයක් නැත්නම් මගේ කියා තියාගන්න දෙයක් නැත්නම්. ඒක මුලාවක් නම් විපරීත දෘෂ්ටියක් නම් ඒ මව මගේ කියන එක. ඉතින් මව මගේ තියන පවත්තන්න බලන්න මොනවද මට තියෙන ඕන. පවත්තරේ නේ කරන්නේ. ඔව්. මොනවා කරගන්නද? එහෙම කරලා පවත්තලා. ඉතින් වත් වලින් කරන්නේ ඒක වුණා. මට වත් වත්පස්සේ ගිහින් වැඩක් නැහැ. නරක නම් නරකේ නොකර ඉන්නවා. ඒක ස්වභාවය. මේ වතකින් මට මේ කරගහරින්න තේරුම් ගන්න. ඒක දකිනවා. ආ සීලබ්බත පරාමාස එතනින් ඉවරයි. මේ කාමරාග පටිය කිව්වේ ඊළඟට. දැන් කාම රාග උතන හරි ගැඹුරු දැන් මේ වචන වල තියෙන එකින් එක නිරුක්ති. දැන් අම කියන්නේ නොමැරෙන බව. අමුත්තේ. නියම අමෘතය නම් නිවන. යම් කිසි දෙයකින් නිවනට යන මඟ ක්ෂය වෙනවා නම් ක අමකාම වෙනවා. අමකාම. අන්න. ඒක කාමයට වැස්සොත් මොකද වෙන්නේ? ඒක වැතම කියන්නේ. කාමයන්ට කර අම කිව්වේ ඒකයි. අම අමෘතයේවත් නිවන ක්ෂය කර දමනවා. ඒතර ඉතර කාම කියන්නේ හේතුව. නිවන දැනගන්න ඉච්ඡේලා. බ්‍රහ්ම ලෝකේ තමයි අම හැටියට දැනගෙන ඉන්නේ. නොමරතන හැටි ඉදිරියට බ්‍රහ්ම ලෝකම. බ්‍රහ්ම ලෝකේ මරණය වෙන්නේ ජීවිතේ ආර්ථ දීර්ඝයි. ඉතින් නොමරණ ස්ථානයක් හැටියට නිත්‍ය ස්ථානයක් හැටියට බබුල පැනෙවුවා. බ්‍රාහ්මණය ඒ යාගම් වල පැන හින්දු ධර්මයේ පැනෙවුවා. ඒක තමයි අමෘත ස්ථානය. ඒ අයින්න ඉතින් තියන්න බෑ. මේ මේ ස්වභාවය ගත කරොත් තියෙන අපර කියනවා අමෘතය ක්ෂය කරන එක. අන්න ඒවල කාම කිව්වා. ඒ කාම කියන වචනේ හැදෙන්නේ ඕකේ. කා කියන වචනේ පෙන්නන්නේ හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා. යන්ත්‍රික ප්‍රධානම ක්‍රියාත්මක වෙනවා. කා කියන වචනේ පෙන්නේ මේක. රාජය එහෙම කිව්වේ. ප්‍රධානම ක්‍රියාත්මක වෙන ජනිතනේ රාජය. එතකොට අන්නේ වගේ. රාග කියන වචනේ පෙන්නන්නේ. ඒ පරිහරීම අග්ග කරගන්නවා. සා අග්ග රාග. අග්ග කරනවා කියන්නේ පළවෙනි කරගන්නවා. එතකොට අමෘතයේ ගෙන දෙන්නා හැවත් නිවන ගෙන දෙන්නා වූ නැත්නම් යහපත ගෙන දෙන්නා වූදී නැත්නම් අද අමෘතයේම නිවනම කියනකොට නිවනට මේ පහත් වෙන නිවන නිවන ගෙන දීමට කටයුතු වලට පහත් බව පෙන්නනවා න කාම. එතන හැරි හැරීම සඳහා අග්‍රතාවය දුන්නොත් එයා කියනවා කාම රාගී යුක්තයි. දැන් කාම රාග කාම රාග විදහැරපු කෙනාට කාමී නැද්ද කියලා අහන්න පුළුවන්. කාම රාගයයි විදහැරි. රාග කියන්නේ කාම වස්තු කෙරෙහි කාමයේ කියනකොට දැන් රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. මේ පංචකාමයේම කාම. දැන් කාමයන්ගේ චන්දරාගය දුරු කරලා පංචකාමයේ භුක්ති විඳින අරිහතුන් වහන්සේ. අරිහතුන් වහන්සේ සහ විඳිනවා. දැන් බුදුරජාණන් වහන්සේ රහ විඳා. රස කාමයේ තිබුණා. කාම රාගය නැහැ. ඒක අග්‍රගලේ නැහැ. ඒක දැකගන්න බලාපොරොත්තු අන්න ඒකයි. චන්දරාගය නැහැ. උපාදානික කරන්නේ. ඔව්. රාග කියන එකේ හරි දෙයක් තියෙනවා. අල්ලන්නේ නැහැ. ඔව්. යම් කිසි කෙනෙකුට දැන් අපි හිතමුක මෙහෙම දෙයක් බඩමුඩු ටිකක් යම් තැනක දැම්මහම එයා වටපිට බලලා ඕනික කණ්ඩිකෝදියා හොද දෙක ගන්නවා. හොද දෙක කියන්නේ එයා වැඩිපුරම අග්‍ර කරගත්ත එක. එයා වැඩිපුරම පරිහරණයට කැමති එක. අන්න රාගය. ඒක රාගයට වැටෙනවා. අනික්ව රාග නොවන දෙවෙනි එක. උපාදානිය කරලා නැහැ ඒක උඩ. උපාදානීය කලේ යමද භවයේ හේතු වෙන්නේ ඒක. උපාදාන නොකල එකක් භවයේ හේතු වෙනවා කියලා බුද්ධහමී නෑ. නෑ උපාදානය කියන්නේ ආසන්නයේම ඇදගත්ත, දැඩිවම ඇදගත්ත එක. උපාදානයි. ඒතර එහෙම නොගත්තේ ඒවා එනවා. එන්නේ නෑ. අන්න ඒතර උපාදානයක් නැත්නම් අපිට ලෝකේ දුර අල්ලා ගන්න. අපි කොහෙන්ද යන්නේ? උපාදාන කියන්නේ දැන් කාම උපාදානයක් තියෙනවා. කාමයක් තියෙනවා. කාමයයි කාම උපාදානයයි දෙක. උපාදාන කරලා තමයි භවයට හේතු වෙන්නේ. එතකොට අපි දැන් අපි දැන් ඔය පරිහරණය කරනකොට අපිට දැන් හරියට මේක බෙදලා වෙන් කරගන්න බෑ මේ මොකද අපි යන්නේ දැන් අපි දැන් අපි ආහාර ගන්නවා. නමුත් ඒක ඒක උපාදානය කරගෙන ගන්නේ නැතුවද කියලා හොයාගන්න කොහොමද? ඒක දැනගන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි උපාදාන කරලා තියනවද නැද්ද කියලා බලාගන්න වෙන්නේ දැන් අපි අපි යම් කිසි දෙයක් අරගන්නකොට දැන් බලි කින්නට කන කෙනෙකුයි නේද ගහට කන කෙනෙක් ගහ බලාගෙන කන කෙනෙකුයි මෙතන දෙකක් ඉන්නේ එතන මෙතනදී මේ බලි කින්නට මොනවා හරි කමන්නේ හම්බෙච්ච දෙයක් කන කෙනෙක් එක්කදී මම දැන් කෙනෙක් අහනවා මෙහෙම දෙයක් ඔයාලට පිටු තියන්නේ විද්‍යාපතියන්නේ මොනවද කියන්නේ එතකොට එයාට මේ මේ මේක අහවල් එක හොඳ නේද? අහවල් එක කියන්නේ කියලා නම් කියනකොට. එයා ඒක තියෙනවා හතර ආගේට සම්බන්ධයක් තියෙනවා. අගය කරගත් එක. මොනවා හරි කමන්නේ කන්දියක් තියන්නකෝ. කන්න පුළුවන් දේ මොනවා හරි කමන්නේ තියන්න. කෝකුණා කමන්නේ. දැන් එයා රසේ ඒක ඒක ඒක විදිහට රස විඳිනවා. හැබැයි රසයේ බැඳිලා හිටියේ නැහැ විශේෂයෙන්. චන්දරාගයක් තිබුණා. චන්දරාගයක් තිබුණා නම් එයා විදහාක් දුවලා ගිහිල්ලා ගායන වැඩ එයාට වැඩක් තියෙනවා. කරන්නේ. එයා ඒක ගිහින් පොයේ හංගලා තියෙන පස්සේ ගන්න තියාගෙන අන්න වැඩ කොටසක් තියෙනවා. අන්න එහෙම ගතියක් තිබුණා. ඒ රසයේ දිවි වෙන ගානේ මෙයාට ලෝකේ දාලා යන්න. රසයේ නිසා ලෝකේ වැඩ කොටසක් එයාට කරන්න තියෙනවා. ඒක ලබා ගන්න මහා වරම. අන්න ඒකයි. එනිසා ඔහුගේ මෙහි ඇවිල්ම තියෙනවා රසයේ නිසා ජීවත් වෙන්න. රූපේ නිසාත් ඒ වගේ. හරි ලස්සන කෙනෙක්ලු. කො අර යන්නේ. ඔන්න ගියායි මම මොකද? එහෙම කියන කෙනාට. ඒ රූපේ නිසා කය මෙහෙවන්න බෑ. ඒක බලවත් නෑ. රූපේ රූපේ පිළිබඳ තණ්හාව එයාට බලවත් වෙලා නෑ. එයාගේ ශාරීරිය මෙහෙවන්න ඒ වැඩේ කරවන්න. අන්න එතකොට ඒ බඳු ගන්නා මානසිකත්වයට බෑ. මතු ශාරීරියක් ඒ සඳහා කරලා ගන්න. අන්න වෙන. චේතන වේදනාවේ ඒක තමයි. අන්න ඒකයි. චේතනා ප්‍රවේදයක් තියෙනවා. අන්න ඒක තමයි ඒ පිළිබඳ තියෙන දැඩි උපාදානයක් නෑ කියන්නේ. උපාදානයේ තිබුණා නම් ඒක ඇදලා යනවා. එතන ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක ක්‍රියාත්මක අන්න ඒකයි. එතන භෞතිකව ක්‍රියාත්මක වෙන්නේ ඒක එතන බලවත් නිසා ක්‍රියාත්මක කරන්නේ. අපි හිතට අල්ලගෙන ඉන්නේ. අන්න ඒකයි. ඉතින් ඒක අල්ලගෙන ඉන්නකම් ඒ බන්දක් දැකුවොත් අපිට එතනින් නතර වෙන්න බෑ. යලි භවයට එන්න ඕනේ. භවිතර පැවැත්මට එන්න ඕනේ. අනේ වෙනස. එහෙනම් භවයේ පැවැත්මට එනවා නම් අපි එතනින් උපාදානිය යුක්තයි. සතේ නිසා අපි මෙහෙය වෙනවා. ඒ සඳහා බඩගින්න නිසා මේ හැවෙන එකට බඩගින්න කියන්නේ මේ කය තියෙන ගතිය එක. ඒක රස රසේ අසහනයක් තියෙනවා. මේ කය තියෙන ගතියේ කොටසක් තියෙනවා. කයට උරුම කොටසක් තියෙනවා. ඒ වගේම හිතෙන් හදාගත්ත කොටසක් තියෙනවා. ඒක හද පස්සේ යන්නේ. ලැබුණ රස භුක්ති විඳින එක දෙකක්. හද පස්සේ යන්නේ එක තව එකක්. ඔව් ඉතින් පස්ස පස්සේ යන ලැබුණ රස කියන එක බලාපොරොත්තු වෙනවා නම් ඒකත් බලාපොරොත්තු. බලාපොරොත්තු නැති ලැබුණ දෙයකින් ජීවත් වෙනවා. ලැබුණ රසයක් භුක්ති විඳිනවා. ඒක අල්ලගෙනත් නෑ. ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ. නෑ උපාදාන නෑ. අන්න ඒ වගේ. ඉතින් ඒතකොට කාමරාග කියන්නේ ඔන්නතරයි තියෙන්නේ. ඔය හා අග්‍ර කරනවා. රාගයේ කිව්වේ ඒකයි. හැරි හැරීම අග්‍ර කරලා. හැරි හැරීම අග්‍ර කරන උපාදාන සහිතයි. ඒතර අන්න උපාදාන සහිත වුණාම රාග වෙන්නේ. උපාදානිය මිදුණා නම් එහෙම ඒකනේ හැදෙන්නේ. කාම තියෙනවා කාම රාග නැති කරන්නේ. නැති කරන්නේ. අන්න ඒකයි. රූපකාම, සද්දකාම තියෙනවා. පංචකාමයේම තියෙනවා. තියෙනවා. පංචකාම පංචකාමයේ ඇලීම නැතකම. ඔව්. ඒක නැති වෙන්නේ නැහැ. ඒක තමයි සෝවා. සකුදාගාමී අවස්ථාවේ වෙන්නේ. ඔය සකුදාගාමී වෙනකොට දෙන්නේ සිද්ධ වෙන්නේ ඒක තුනී වෙන්නේ. ඒක තුනී වෙවි යනවා. ඔව්. මේ කාමරාග පිටික නැති වෙලා යන්නේ මේ අනාගාමී ඵලයේ. එදකම අග්‍ර කරනවා. එතෙන්දී. අනාගාමී එකම කාමයේ අග්‍ර කරන ගතියක් ඉතිරි තියෙනවා. ඒකෝර ඒක තුනී වෙලා තියෙනවා. ඒක ඒක දැඩි වෙහෙලට යන්නේ නැහැ. එහෙම ස්වභාවයක්. ඉතින් ඒකෝර එතනින් එහාට රූප රාග අරූප රාග තියෙනවා. මාන උද්දච්ච අවිද්‍යාව ඒ පහ තියෙනවා. කාම රාග පිටිය කියන එක අග්‍ර කරන එකයි නැති වුනේ. කාමයන්ගේ ස්වභාවය තියෙනවා. සහ විදිහ නැතුව නෙමෙයි. සතේ ලැබුණා විදිහ දැනෙනවා. ඒ වින්දනයක් ලබනවා. ඒක ඇදුවා නෙමෙයි. ඒක ඉවර වෙන මොහොතේ මේක ඉවරයි. ඔව්. ඒක අල්ලගෙන නෑ. අල්ලන්නේ. අන්න ඒකයි. දැන් කහරවට කහනවා. ඒක කහුවේ ඉවරයි. ඒ වෙන හොඳ නිසා කැහුවා නෙමෙයි කහන් නිසා කැහුවා. කහන් නිසා කහන එකයි ආසාවෙන් ආසාව ලබන එකයි කාරණා දෙක. ඒ ක්‍රම දෙක. දැන් දඩේ කහන බුද්ධිලා කහන කරලා හිතන මේක හොඳ කරගන්නේ කොහොමද? හරි කරදරයක් මේ දඩේ. ඉවරයක් නෑ මේ කහල ඉවරෙකුත් නෑ. නොකහ ඉන්නත් බෑ මේක මේ නලියනවා. ඕම ඕම ප්‍රශ්නයක් එනවා. අද රාගකලි අග්‍රකලි නේ. ඒ වගේ. මේ රූප රාග අරූප රාගත් ඒ වගේ. අලෝභය කියන්නේ කසන. ඔව්. දැන් කාම රාගයේදී වෙනවා දිව නාසය ශරීරයේ පිනවීමේ ආසාව මුල් කරගෙන හට ගන්නා වූ හරිය තමයි කාම රාගයට සම්බන්ධ ප්‍රධාන හරිය. දිව නාසය ශරීරයේ පිනවීමට ඇසෙන් ගන්න, කනෙන් ගන්න, හිතෙන් ගන්න හරියක් තියෙනවා නම්. ඒ හරියත් කාම රාගයේ කාමයටයි. කාම රාගයට ඊළඟ ප්‍රයෝජන ගන්නවා. එතකොට රූප රාගයට ඒ දිවේ නාසයේ ශරීරයේ පිනවීමට ගන්නකොට අත්හැරලා. තවත් ඉතුරු වෙන ඇහැයි කනයි දෙකෙන් පිනවන හරියක් තියෙනවනම්. ඒ පිළිබඳ හිතෙන් හිතන හරියක් තියෙනවනම්. අන්න ඒ ටික ඉතුරු වෙනවා. ඒක තමයි රූප රාගය කොට. එතකොට ඇහැට පේන කනට ඇහෙන හරියක් අත්හැරපුණාම ජීවත් වෙලා ඉඳ ආසයි. මොකුත් බලන්න ඕනෙත් නෑ මොකුත් අහන්න ඕනෙත් නෑ. අහන්න විශේෂ ආසාවකුත් නැහැ බලන්න විශේෂ ආසාවකුත් නැහැ හැබැයි අහනවා බලනවා අහන ආසාවක් බැඳීමකුත් නැහැ බලන්න ආසාවකුත් නැහැ මෙන්න මේ ස්වභාවයක් ඇති වෙන එතනම ජීවත් වෙන්න ආසයි දැන් බලන්න විතර ගානක් නැහැ අහන්න විතර ගානක් නැහැ හැබැයි ජීවත් වීම නතර කරනවා කිව්ව සමාරු මැරෙන්න කැමති අන්න මරණ බය ජීවත් වෙන්න ආසාව ඔන්නෝක අරූප රාගය අරූප රාගය ඔව් අරෝග්‍රාහක කිව්වේ ඒකයි. ජීවත් වෙන්න දැනුවත් වෙන්න ආසයි. දැනුවත්ව ඉන්න, අවදිව ඉන්න ආසයි. මැරෙන්න යනවා කියෝ බයක් එනවා. ඒකයි ජීවිතේ ආසයි කියන එකයි. අන් ජීවිත ආසාව තමයි අරෝග්‍රාහකේ. මේ කියන එක කියලා අන්තිම අන්තිම එක තමයි ජීවිත ආහාරය කියලා. ඉතින් ඕක අපි දැන් හිතුවොත් එහෙම අපි අමාරුයි. මොකද ඒ මට්ටමට වැඩිච්ච කෙනා විසින් ජීවිතය ආසා කරන්නේ මොන හරි එකටද කියලා හිතනවා. ඕක මේ පල්ලෙහා ඉඳගෙන ජීවිතය ආසා කරන්නේ මොන හරිද කියලා හිතන්නේ කිව්වොත් එහෙම මහ විචින්තයටපත් වෙනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. එයා ඒවත් නෙමෙයි බලන් දුන්නේ ඉතින්. සම්දු වෙන එකේ මොන හරියක්ද? ගහ බැනගන්න එකේ මොන හරියක්ද? ඉතලම ඉඳන්නේ නේ පැත්ත. ඊළඟ ඊළඟ අදියද. ඔය රෝදාපන්න සද්දේටපත් වෙන්න ඉන්න පුද්ගලෙක් ඉන්නවනම්. එයා හැමිලියේ බලන් දුන්නේ. අනේ මේ ලෝකයේ තුල මේ අල්ලාගෙන බදාගෙන මෙයා රණ්ඩු වෙවි ඉන්නේ මොකටද? වැඩක් නැහැ නේම. ඒවන්නේ දුක්ගෙන දෙන්නේ. එයා ඒ මත මේ හිතන්න ඕනේ. දැන් එයාට දුන්නොත් එහෙම අරිහතුන් වහන්සේ මේ මෙහෙර ගැහුවා බය ඇති කෙනෙක්. අන්න එතෙන්ටපත් වෙන්නයි බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා කල්තියා දෙන්න ගියොත් මේ අතරමං වෙනවා. එයාට කිව්වොත් එහෙම අරිහතුන් වහන්සේ බ්‍රහ්මචාරීව ජීවත් වෙන්නේ කවදා කාමයක් ගන්න නැති. ඒ වගේ තත්ත්වෙටපත් වෙන්න ඕනේ. ඒකට උත්සාහ කරපළ කිව්වොත් එහෙම. හරියන්නේ නැහැ සෝවාන් ඵලයට තාම නැති කියලා. එයාට කියන්නේ ඕනේ ඒවා නෙමෙයි. ගහ ගන්නකොට මරා ගන්නකොට කපා ගන්නකොට කොටා ගන්නකොට හිංහිංසා කියනකොට සාතෝ කියනකොට වෛර කරනකොට මෙන්න මේ වෑ නිසා ඇති වෙන කරදර. මේ නිසාම හතර පාගත්ත වෙන්නේ. ඒකෙ විදිහට බලන්න. එයාට ඒ ටික කියන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරලා ඒ ටික නවත්තන්න බලන්න. එයාට කියන්නේ ගෑණිය ගන්න එපා, එයාට මේ නිහික කළා යන්න එපා. ඒ කතාව ලේද කියන්නේ යන්නේ. ඒවා කියන්නේ දතර මං වෙනවා. නම් යම් කෙනෙකුට එන් එහාට හිත ගියා නම් එයාට එයාගේ ප්‍රශ්න වලින් අහගන්න පුළුවන්. එයා කතා කරන හැටි මෙන්න මේවා හරි කරදරයි. මේ தත්තරපත් වුණාට පස්සේ මෙහෙම කරදරයක් කරපු අපිට මෝන දෙන්න කොහොමද ඒක කරන්නේ? අන්න ඒතකොට දන්නවා ඒ ඉහා පැත්තක් වැටීලා තියෙනවා. අන්න ඒතකොට යාට කියනවා අපි. යම් විදියකින් මේ යකි කාම රෝගේ අල්ලගන්න ගියාම තියෙන පැත්තක තියෙන දෝෂේ. ඊට කරන් අල්ලගන්න ගියාම හතුරු වෙන හැටි, එමයි වෙනස් කරන හැටි. ඒතකොට ඒ වැනි සැටි වෙන කරදර, භාර්යාවක් කියලා ගත්තා නම් ඇති වෙන්නව කරදර. ඒ ගැන ආයෙ කතා කරනවා. ඒකත් ඇලෙන්නේ නැහැ, ඒ කරදර නැහැ. යටි විදිය කියනවා. හැබැයි එයාට කියන්නේ සියලුම කාමයේ අතරින්ද කියලා. එයාට කියන්නේ ඔන්න කරදරකාරී පැත්ත දැකලා අතරින්ද. එහෙම කියනවා. ඉතින් ආවට පස්සේ එයා කියනවා. ඒවා නමද හරි මේ ඇතුලේ ඉන්න එක. හරි කරදරයක් කියලා අපි ඉන්නේ. මේකෙන් අහ කියලා හොදකලා විවේකීත්වයට පැවිද්දට යන්න දෙන්න. ඒකේ කරදර නැහැ. ඔය කරදර නැහැ. අන්න එයාට තේරෙන්න පුළුවන් අනාකාමී ගති ලක්ෂණයට ආපු කෙනෙක්. ඒතර එයා ගති ලක්ෂණේ මේ ලෝකේ කාමරාගේ පරිදි ඇලි ගැටි ඉන්න නෙමෙයි. ඒකෙන් ඈත් වෙන්න. අන්න එයාට පෙන්නා දෙනවා ඒ දෙකේ ආදීනව. එතකොට එයා ඒකෙන් මිදලා ඉවරලා ඉන්න අර අත්තරන නොවන නොවලු ඒ නිදහස් ජීවිතේට බහිනවා. හැබැයි ජීවිත ආසාව එයාට තියෙනවා. එයාට කියන්නේ නැහැ දැකදී මැරෙන්න බලන බලාපොරොත්තු වෙන්න කියලා කියන්නේ. ඒක බලන්න. එයාට පෙන්නා දෙනවා පැවැත්මේ මොනවද තියෙන හරිය බලන්න. අන්න බලාගෙන යනකොට ටිකෙන් ටික ටික ටිකක් තියෙනවා. මේ පැවැත්ම හරයක් නැහැ. මොනවද ගන්න දෙයක් අල්ලා ගන්න දෙයක් නැහැ. අපි කොච්චර එකතු වෙලා හිටියා කිව්වද? මොන විදිහේ හිටියා මේ හරයක් නැහැ. අන්න දකින්න. එහෙම දැක දැක ඉන්න එක ක්‍රම ක්‍රමෙන් අත්හරිනවා. ඉස්සෙල්ලාම ජීවිතයත් අරිනවා නෙමෙයි. ඉස්සෙල්ලාම අර වැඩ කරන ඇති කතා බහ කරපු ප්‍රලාපකී කියපු වත්තාගෙනවා. කෙනෙක් එකල එකතු වෙලා කතා කරපු ගමන් බිමන් ඒ වත්තාලා දානවා. ඒවට කැමති නේ. උත්තරනවා කියන්නේ ඒකයි. ඒ මෙහෙම අන්තිමට අන්තිමට හුදකලා ඉවි කියු ඉන්න කැමති වෙනවා. ඒතකොට ඒ අන්තිමට බලනකොට එහෙම ජීවත් වෙලා හිටියද මොකද මම මේ ජීවත් වෙලා ඉන්නේ මොනවද බලන්නේ? වටපිට බල බල හිටියනම් මොනවද බලන්නේ? වැඩක් නැති යම් මනසට ගන්නෙ මොකද? එහෙම එහෙම අඩු කරගෙන යන්නේ. අනිවිද චේතෝ විමුක්තිය. නිමිති ගන්නෙ නැහැ. ඔය විදිහට වැඩෙනවා. මේ හරයක් නැහැ. ශුන්්‍යත චේතෝ විමුක්තිය නැගින අන්තිමට. ඉතින් මේක ගන්න හොඳයි කියලා සතුටු වෙන්න කිසිම දෙයක් නැහැ. අපහිත චේතෝ විමුක්තිය. ඒ කෝක වෙන්න හරි එන්නේ නැහැ අඩු වෙලා අඩු වෙලා. ජීවිතයත් එතෙන් නැහැ කියලා දකිනකොට. ජීවිත ආසාව විරුද්ධව හරියට පාලනය. ඉතින් ඒක ක්‍රමානුකූලව යන එකක් මිස කල්දියා ගිහින මේකටපත් වෙන්න කියලා දෙන්නේ නැහැ. ඒකයි. බුද්ධහමදුර අරක කරන්න එපා මේක කරන්න එපා කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. එහෙම කියන්නේ ලෝකේ යම් කිසි පුදුම කරන්න එපා පැත්තක් තියෙනවා. කෙරුවොත් අවද වෙන පැත්තක්. ඕනම් කරන්නේ. ඔව් ඕනම් කරගන්න. අවද වෙනවා. මේ වැඩ අවද තේරුම් ගන්න බැරි මිනිහට එපා කියන එක තේරුම් ගන්න බෑ. කොහොමද? මේක උනා මේක වෙනවා. මේ මේ ඵලේ එනවා. වෙනවා. ඔව්. නම් ඉතුරුවර වචනේ පද පද නිරුක්ති විතරක්. ඔව්. ඒක උනානේ රාග කාමරාග පටිග. ඔව්. ඒකේ පද නිරුක්ති ටික විතරක්. හ්ම්. ඒක. ඔය දැන් රූප රූප ඔප්නම් වෙනවා. ඔව්. හූ කියන වචنين පෙන්වන්නේ ලෝකේ යමක් ක්‍රියාත්මක කරලා විද්‍යාමාන කරන එකට. හතර මහා භූතයන්ගේ භ්‍රමණයන් තුලින් තමයි ලෝකේ අපිට මේ සත්ත්ව පුද්ගලාදී ලඝු රස විද්‍යාමාන කරන්නේ. අනේ රූප උපකරණවල කියන රූප. උපකර පෙන්නනවා. ක්‍රියාත්මක කරලා ඒ රූප උපකරණා කියන්නේ භ්‍රමණයන් තුලින් උපකර පෙන්නන්නේ රූප. අනේ රූප කියන එකේ අර්ථය නිරුක්තිය. ඒකේ හැරි හැරි මාක්‍ර කරගන්නේ රාගය. රූප රාග වෙන්නේ ඒකයි. ඒතකොට අරූප රාග කියන්නේ ඒක අත්හැරපුවාම ලබන්නා වූ යම් මානසික ස්වභාවය. ඒකාග්‍ර කරගත්තාම ඒකේ චරිතයක් වෙන අරූප රාග. මේ මාන කියන වචනේ පෙන්නන්නේ මනිනවා. ඒ සත්‍යයනේ මනිනවා. මැනීම එක එක ආකාරයි. තමා උසස් කියලා මනිනවා. අනුන් පහත් කියලා මනිනවා. තමන් අනුන් සමයි කියලා මනිනවා. ඒ වගේම එක එක විදිහට මනිනවා. ගුණවත් කියලා දකිනවා. එහෙම මනිනවා. මේ ඔක්කොම මාන. ලෝකයේ තියෙන මාන තියෙනවා. සියලු මානයන් තුලින් වැඩ වෙන්නේ නැති මාන වලින් තමයි ලෝකයා පිටලා ඉන්නේ. මැනියේ යුතු ක්‍රමයක් තියෙනවා. ගුණවතා ගුණවතා අනුකූලවමයිනවා. සමානාත්මතාවය දකිනවා. ඒක මැනීමක් නෙමෙයි. යථා ස්වභාවය. ගුණවතෙක් ගුණවතෙක් වාගේ. ඒක අපි මැන්නත් නැතත් ඒක එහෙමමයි. අසත්පුරුෂයා අසත්පුරුෂයාට සමානයි. ඉතින් අසත්පුරුෂයා කියන එක අපි කිව්වන් නැත්නම් අසත්පුරුෂ ධර්මයක් තියෙනවා. අපි අසත්පුරුෂය කියලා මයින් නෑ කිව්වට. අසත්පුරුෂයේ මයින් ධර්මයක් තියෙනවා. මෙන්න මේ දහම් යම් තැනක තියෙනවා නම් ਉਹ අසත්පුරුෂයි. ඒක මාන්නියෙන් අල්ලා ගැනීමක් නෙමෙයි. අනිසා මාන්නේ ඒක මැනීමක් තියෙනවා අල්ලන්න බෑ. අන්න ඒක තමයි අස්මිමානිය කියන එකක් නොවන මානිය හැටි දැකීම. ඒක ලෝක ධර්මතාවය. මේක දිනා සමානාත්මතාව දකින්නවා කියලා. කවුරු සමානයි කියලා දකින්නවා නෙමෙයි. අන්න එතන දකින්නේ. යමක් මයින්කොට මැනිය යුත්තේ මැනිය යුත්තේ මයින්නවා. අපිට තමයි කරගන්න. දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් පුද්ගලෙක්. ලෝකයා සමාවිතින් ගත දෘෂ්ටියක්. ලෝකෙ මයින්නවා. ඒ මයින්ඩ් යනකොට මෙයා මගේ හිතවල. මෙයා මගේ හතුරා. දැන් මේව මයින් එකක් තියෙනවා. මේ මගේ නෑදෑයා. මේ මගේ බාරයා, මේ මගේ පුතා, මේ මගේ ස්වාමි පුරුෂයා, මේ මේ ආදී ආදී මම ඉන්නවා. ඒ මේ වෙන ගැනීම, තමාගේ මනවා ගැනීම. ඒකේ උරුම ස්වභාවය නෙමෙයි. නමුත් අසත් ධර්මයක් යම් කෙනෙක් ළඟද ඒ අසත් පුරුෂයා. එහෙම වෙන්න තියෙන එකමක් නෑ. ඒක ඒක ඒ මැනීම නියුක්ති සහගත මැනීම. එතකොට එයා ඒක අර මේ අවිද්‍යාවෙන් හටගත්ත මැනීමක් නෙමෙයි. අවිද්‍යාව සහගත මානෙ එක. ඒක තමයි අර පුරුෂයා සමාන කරා හදාව. මයින්ඩ් හදාව. ඒක ඒක හදාගෙන අපිට මේ අසත්පුරුෂ සත්පුරුෂේ තෝරගෙන මේ කවුද ඇසුරු කරන්න ඕන එහෙම එතෙන්ට යන්න ඕනේ නේද? ඔව්. ඒ වගේ එකද? ඔය දැන් අසත්පුරුෂ සත්පුරුෂ දකින අසත්ධර්මයේ කයෙන් වදිනේ දකින්නවා නම් සත්ධර්මයේ කයෙන් වදිනේ දකින්නවා නම්. කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිත ක්‍රියාත්මක වෙන තුලින් දැනගන්නවා. ඒ සත්පුරුෂයා. ඒ සත්පුරුෂ ධර්මයේ. සත්පුරුෂ ධර්මයේ යමෙක් ළඟ ඇද්ද ඔහු සත්පුරුෂයා. අපි දැනගෙන නිගමනය කරගන්න අපිට අවශ්‍යතාවයක් නෑ ඔබ නම් යමෙක් ළඟ කාය විචරිතයේ වාක් විචරිතයේ මනෝ විචරිතයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒකාන්තයෙන් ඔහු සත්පුරුෂයෙක්. යමෙක් ළඟ කාය දුස්චරිත වාක් දුස්චරිත මනෝ දුස්චරිත ක්‍රියාත්මක වෙනවා ඔහු සත්පුරුෂයෙක්. ඒක ඒ මැනීම යුක්ති සහගතයි. හොරකම් කරන යමෙක්ද හොරේ. ඔහුට හොරා කියන්නේ. ඒ හොරා කියලා මයින්ද පුළුවන්. මංකොල්ල කණ එක මංකොල්ල කාර්යය කියන්න පුළුවන්. හැබැයි අහවල් පුද්ගලයා මංකොල්ල කාර්යය කියන්න බෑ. අපි දන්නේ නැහැ ඒක. ඔව් මංකොල්ල කනවා නම් මංකොල්ල කාර්යය. මංගොල්ලකාරයා හොඳ මිනිහට වඩා හොඳයි නරකයි කියන එහෙමත් මනිනවද? ඔව් එහෙමයි ඉන්නේ. අපි එහෙමයි ඉන්නේ. මංගොල්ලකාරයා නරකයි. හොරා නරකයි. හැබැයි අහවල් කෙනා කවුද? ඒක එයා දැනගනි. සමාන අර්ථතාවයයි වයින්නවා. ඔව්. හොරා හොරාට සමානයි. මෙයාත් හොරගම් කරනවා නම් මෙයාත් හොරගම් කරනවා උඹලා දෙන්න සමානයි. කරනවා නම් අන්න ඒ වගේ වයින්. ඒතකොට නියම මාන ක්‍රමය ඒකයි. ඒ කියන්නේ පන්තිගත කරනවා. පන්ති වලට බෙදා ගන්නවා. ඒක අපේ බෙදිල්ලක් නෙමෙයි ධර්මතාවය මේ උරුම වෙදී. දීලා තියෙනවා. අපි ඒක මෙහෙම එක දකිනවා. දකිනවා. මෙයා මෙතන ඉන්නේ. ඒක හොඳ නැහැ කියලා අපි දකින්නේ නැහැ. ඒක තමයි දන්නේ. ඔව් අපිට දැනගන්න අවශ්‍ය යමක් නරක නම්. නරක දේ ප්‍රතිඵලේ නරකයි. ඒ නරක දේ අතුරු කරන ගමන් නරක ප්‍රතිඵලේ විඳින සිද්ධ වෙනවා. අන්න ඒක. යර විඳින සිද්ධ වෙනවා. එහෙනම් නරකත්වයට අපහාස කරනවා. හොඳ නැහැ කියනවා. යහපත් පුද්ගලයා අයහපත් පුද්ගලයා කියන එක. අපි ඒකනේ අපි බුද්ධලික වලන්න කියොත් ලොකු අමාරුවක වැඩෙනවා. ඒ නිසා අපි පුද්ග ඒ නිසානේ කිව්වේ සංඝයාව නිසා පුද්ගලිකත්වය අල්ලන්නේ සංඝයාව නිසා දන් දෙන්න හැබැයි දී කරගන්න. එතන අමාරු වෙදින්නේ. මට ගමන්නේ ඒ සංඝයාද නැද්ද? මම සංඝගුණ දී කරලා සංඝයාව නිසා දන් දෙනවා. සංඝයාව නිසා දන් පිළිගන්න කවුද ඉන්නේ? පිළිගන්න. මන් දුන්නේ සංඝයාව නිසා. අපේ චේතනාව ඒක. අන්න ඒකයි. ඉතින් එතන ඉන්න ඕනේ. ඒතකොට තමයි ගුණ දී කරලා දන් දීම අප්‍රමාණ ආනිසංසය ඉන්නේ. ඉතින් ඒක මාන්නකාරකයෙන් බැන්න විකෘති නොවන මානකරණයකින්. මැනිය යුතු මානකරණයක්. සත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් මැන්න. ඒක මෙන්න කරන්නේ. දැන් ඔය කිව්වේ දැන් මානිය ගන්න එකනේ. ඔව්. එතෙන් දැන් රූපරාග අරූපරාග මාන. අනිවා උද්දච්ච. එතකොට මේ ඊළඟ ගන්න උද්දච්ච කියන වදනේ. දැන් උද්දච්චය කියවම නොසන්සුන්කම කියන අපි නිකම්මල කියනවා. නොසංසම කියන නොසංසමකම කියනට වැඩිය හොඳම වචනයක් තියෙනවා වචනේම නිරුක්තිය. උද්ද කියන්නේ උදහස් බව, උඩඟු බව. අච්ච කියන්නේ ඉක්ම යනවා. උඩඟු භවෙන් ඉක්ම යන්නේද උද්දච්චයි. ඉක්ම යන්නේ මොකද? හරි මඟ. ලෝකේ යම් කිසි මගක් ආයුධද? හරි මගක් ඇද්ද? ඒ මග ඉක්මවන උද උඩ උද්දච්චය නිසා. උද්ද නිසා. උද්ද නිසා අච්ච කරනවා කියන්නේ ඉක්මවා යනවා කියන එකයි. උඩඟුම නිහා හරි මගේ ඉක්මවන කියන්නේ උද්දච්චයෙන් යුක්තයි. උද්ද අච්ච. ඔව් උද්ද අච්ච උද්දච්ච. ඒක තමයි අර උදාහත් භාවකයේ තියෙන තෝකමයි. අර දෙක ලක්ෂණේ. උදාහත් ලක්ෂණයක් තියෙනවා. උද්දච්ච කියන්නේ උලංගමි ඉක්ම යාම. යථාර්ථයේ ඉක්මවනවා. කුක්කු අච්ච කියන එකයි කුක්කු උච්ච කියන්නේ. කුක්කු අච්ච. කු කියන්නේ පහත්. පහත් පහත් බැගින් ඉක්මවනවා නම් පහත් දෙයින් පහත් දෙයින් ඉක්මීමට කියනවා කුක්කුයි. උලංගු බව නිසා ඉක්මවනවා එකක්. පහත් බව නිසා ඉක්මවනවා එකක්. දැන් අපි හිතමු යකිසි පුද්ගලෙයි. තමන්ගේ උලංගුකම. ඒක අහංකාරකමට ගන්නවා. මම මෙහෙම ලොකු කෙනෙක්. මම මහේසාකේ කෙනෙක්. එහෙම කියලා අනික අය පහත් කරන්න බලනවා. තමයි ලොකුම වෙන්නේ. අහංකාර වෙනවා. මාන්නාකාර වෙනවා. ඒ හේතුයි. අන්න උලෝකෝප නිසා ඉක්ම ගිය උද්දච්චයක් ආවා. ඒතර පහත් පහත් නිසා ඉක්ම යන කට්ටියක් ඉන්නවා. කියන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ පහත් දේවල් අරගෙන පහත් දේවල් හොඳයි කියලා අරගෙන ඒ තුලින් ගුණේ ඉක්ම යනවා. පහත් පහත් දේවල් යම් කිසි පුද්ගලෙක් අපි තමකෝ වැරදි වැඩක් කරනවා. පහත් දෙයක් නිසා. ඒ පහත් පහත් වැරදි නිසා. යම් කිසි දෙයක් මේ යථාර්ථයේ ඉක්ම යනවා. ප්‍රාණඝාත කරලා හොරමර වංචා කරලා සුරා සූදුරාචාර කරලා මේ ආදි වශයෙන්. ඒ බඳු වන්නා පහත් පහත් තේ තුලින් යථාර්ථයේ ඉක්ම යන ගතියක් ඇති කියන කුක්කුච්ච ගතිය. එතන මේක අන්තිම සියුම් ප්‍රණය උද්දත කුක්කුච්ච වශයෙන් අරිහත් ඵලයේ සිද්ධ යනකොට. ඉවර වෙලා අන්තිම සියුම් කොට. ඒක තමයි අන්තිමටම කෙලවර වෙන්නේ. ඔබ අප හතර පහ ගන්න වෙනකොට සෝවන් ඵලයෙන් ඉවරයි. අර උද්දච්ච කුකුච්ච නීවරණයක් වශයෙන් උගන්නවා. නීවරණය එතනින් මේ ඉවරයි. එහෙනම් ඒතකොට තවත් උද්දච්ච කුකුච්චයක් අරිහත් ඵලෙන් අයින් කරනවා. දැන් නීවරණයෙන් උද්දච්ච කුකුච්ච ඉවර කරලා අරිහත් ඵලෙ මොකද දුන්නේ? ඒකේ අනුශේවයෙන් අනුස ඊටාම සිවුම් කරේ ඒකේ තිබුණා. ආ නීවරණ වල උද්දච්ච කුකුච්චෙන් හතර පාගත වෙනකොටයි නීවරණ වලට වැටෙන්නේ. උද්දච්ච කුකුච්ච නීවරණයක් ඇටියෙද ගන්නවා. ඒකෙන් එකට එහෙමයි යන්නේ. අන්තිමට අනුශේකලේ ඉස්සරහ උද්දච්ච කුකුච්ච මාත්‍රයක් දිනවා ඒක තමයි අරිහත් ඵලෙන් කෙලවර වෙනවා. ඒතර අගේ තමයි ඒතර අපි දැන් ඉස්සෙල්ලා ගියේ මාන උද්දච්ච අවිද්‍යාව. අවිද්‍යාව. උද්ද කුකුච්ච දෙන්න ගත්තේ නේ පල්ලෙහා කියලා එක ගත්තේ. අවිද්‍යාව කියලා කියන්නේ අර දැන් අවිදු කියන වචනේ. මේ ලෝකෙත් යම් දැන් එක අපි උපමාවක් දැන් තියෙන්නේ අවිද්‍යාව. හ්ම් විද බැලුවා. අභ්‍යන්තරයේ තියෙන එක පේනවා. විදලා බලන්න තියෙන නිසා ඇත පේන්නේ. ඇතුලේ මායාවක් තියෙනවා පිටි උපමට්ටමක් තියෙනවා. මේ ලෝකෙම හැදිලා තියෙන්නේ එහෙම. පිට උපමට්ටමකින් ඇතුලේ තියෙන මායාවක්නේ වහලා. ඇතුලේ හරයක් නැති නිසා අසාරදේ වහලා තියෙන්නේ. විදල බැලුවාම තමයි ඇතුලේ තියෙන අසාරිය දකින්නේ. පිටින් තියෙන උපමට්ටම බලන්න බලන්න අපි ඒකට හැවටෙනවා. අන්න විද්‍යාව කියන්නේ විදලා බලනවා. විද බැලීමේ දඟ විනිවිද බලනවා කියන්නේත් ඒකයි. අන්න ඒක විද්‍යාව කියන එක නියමයෙන් දුක්ඛ අඥාන දුක්ඛ සම්බේ අඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධගාමිනී පරිපදා ඥාන අයං උච්චති වික්‍රේ අවිද්‍යාව. දැන් මෙහෙමත් අවිද්‍යාව පෙන්වනවා. මේ ওই ටික පෙන්වන්නේ මොකද්ද? විදලා බැරිුනේ නැති නිසාම තමයි දුකේ අඥානකම තියෙන්නේ. දුක පිළිබඳ දැනෙන්නේ නැති. දුකට හේතුව දැනෙන්නේ නැති. දුක නිරෝධය වැටහෙන්නේ නැති. මාර්ගය වැටහෙන්නේ නැති. ඒක යථාර්ථයේ විද බැරිුනේ නැති නිසා. විද්‍යා අවිද්‍යාව කියන එකේ තේරුම විදලා බැරිුනේ නැහැ. දැන් මැටි බෝජ්ජයක් අරගෙන මල් වාසයක් කරන ඇතුළේ අසුචි පුරවලා හොඳ ලස්සනින් අපමණ්ඩම් කරලා උඩට මල් ටිකකුත් හොඳ ලස්සනට ඉතුරුවා තියෙන හැම මල් බෝජ්ජය හදලා තියෙනවා. හරි විකුණන්න. ඉතින් ඕක කීයද කියලා අහලා ගේන්නම හදනවා. මේක බරයි මොනවද කියලා අහනවා. ඕක අරයි යන්නකො. ඉතින් ඉතින් හීල් කළා බැලුවොත් එහෙම ඒකෙන් තමා ගහලා දුවනවා. මොකක්ද අපෝ මේ ජරා ඇතුළේ අසුචිනේ පුරවා දෙන්නේ කියලා. අන්න ඒ වගේ විදලා බැලුවේ නැත්නම් අර කරයි යනවා. අන්න විද්‍යා අවිද්‍යාව දෙකේ තියෙන වෙනස. විදලා බැලුවා නම් ඇත්ත පේනවා. ඉතින් කේස්ලෝම් නියදා සම් කියන මේ පහකින් උපවට්ටම් කරලා ඉඳින උපේ දැකලා. ඉතින් සත්පුද්ගල වශයෙන් මේ රෝගෙට හැවටෙනවා. විදලා බැලුවන ඇතුලේ මස්ලේ මස් නාර ඇට ඇට මිදුළු වක්වරු ඒ ටික ඇදලා බැලුවා. අන්න දකින්න මේ ඇතුලේ තියෙන්නේ මේ ගොඩනේ මේ වහලා තිබුණා. මේ වහලා තිබිච්ච එකේ තිබිලා තියෙන ගුණ උඩ. වෙන් කරලා බැලුවා. උපමට්ටමක් තිබුණා උපමට්ටම හැවටුණා. අන්න විදලා බැලුවා. විදලා බැලුවා ඇතුලේ තිබිච්ච අසාර හරිය දැක්කා. ඉතින් ඔය දකින්නට අන්න විද්‍යාව පහළ වෙනවා. විතර නොබලපු අය කටේ තියෙන අවිද්‍යාව. ඒගොල්ලෝ ප්‍රියමනාපයි කියලා ඒක බැඳෙනවා. මේ ඔගේ ජීව මාත්‍රේ තමයි තියෙන්නේ. මෙතනින් ගැලවෙන්න අන්තිමට.